ධර්ම දේශනාව වශයෙන් මෝනීය වත මෝනීය ප්‍රතිපදාව පිළිබඳව විස්තර කර දීමටයි බලාපොරොත්තු වෙන්නේ මේ මෝනීය වත මෝනීය ප්‍රතිපදාව කියන එක මේ බුද්ධ ශාසනයේ එකමේක භික්ෂූන් වහන්සේ නමක් පුරණ ඊ타ම ශ්‍රේෂ්ඨ දුර්ලභ ගණයේ ප්‍රතිපදාව. ඒ ගැන ඉදිරියේදී විස්තර වෙනම හැම දිනම ඊතා හොඳින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන මේ මොණෙය වත මොණෙය ප්‍රතිපදාව ඊ타ම දීර්ඝ එකක්. ගාථා 25කටත් වැඩියෙන් තියෙනවා. ඉතින් හැකිතරම් කෙටි කරමින් මේ කාල සීමාව අනුව විස්තර කර දීමට බලාපොරොත්තු වෙනම හැම දිනා මේ ධර්ම ශ්‍රවණේ කරලා ඒ අනුව කටයුතු කරලා තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්නට වෑයම් කරන්නට ඕන. මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ තවතිසා දෙව්ලොව. අසිත කියන තාපසයා තවසා දිව්‍ය ලෝකයට යනවා විවේක ගන්නවා. මේ අසිත තාපසයා කියන්නේ සුද්ධෝදන රජුරුවන්ගේ පියාවන සීහ හනු රජුගේ පුරෝහිත බ්‍රාහ්මණ සුද්ධෝදන රජු කුමාර කාලයේහි මේ අසිත තාපසයාගෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. ඉතින් සුද්ධෝදන රජු රාජ්‍යයට පත් වුණාට පස්සේ ඔහුගේ පියාගෙන් කෙරෙන ගෞරව ආදිය මේ අසිත තාපසයාට ලැබුණේ නැහැ. බොහෝ සෙයින් ඇඳිලි බැඳීම පමණක් වගේ කරනවා මේක ඉතින් අභිෂේක ලබාපු ශාක්‍ය රජවරුන්ගේ සිරිතක් තමයි. මේ අසිත පුරোহিত බ්‍රාහ්මණය මේකට කලකිරුණා. දවසක් ගිහින් රජුරවන්ට කියනවා මහරජ මම තවුස්දම් පුරන්නයි බලාපොරොත්තු කියලා. රජ්ජුරුව විරෝධයක් දැක්වේ නැහැ. එහෙමනම් ආචාර්යේනි මට නිතර දකින්නත් ඕන කරනම මගේ උයනම නැවතිලා තවුද්දම් පුරන්න කියලා රජුරු අවසර දුන්නා. දැන් මේ අසිත තාපසයා රජ්ජරුවන්ගේ උයන තවුද්දම් පුරමින් ධ්‍යාන භාවනා කළා අෂ්ට සමාපatti පංච අභිඤ්ඤා උපදවා ගත්තා. දැන් ඔහු රජගෙදරින් දාන වළඳලා එක්ක හිමාල වනයේට යනවා විවේකය ගන්න එහෙම නැත්නම් තවතිසා දෙවිලවට යනවා තවසක් තවතිසා දෙවිලවට ගිහිල්ලා විවේක අරගෙන ආපසු එන්න හැරෙනකොට මේ අසිත තාපසයාට දකින්නට ලැබෙනවා දෙව්ලොව මහා උත්සවය. දෙවිය නොඑක ආකාර ගී ගයමින් සංගීත භාණ්ඩ වාදනය කරමින් පිළිහිස තිසාරමින් නටමින් ගයමින් මහා උසස් ආකාරයට සතුට වෙනවා විනෝද වෙනදට එහෙම නැහැ මේ අසිත තාපසය ඇහුවා මොකද වෙනදා නැති වෙනසක් මේ දිව්‍ය ලෝකෙ. ඉතින් එක දෙවියෙක් මේකට හේතුව ප්‍රකාශ කරනවා. සෝබෝධිසත්ත රත්න වාර අතුල්ය මනුස්ස ලෝකේ හිත සුඛාය ජාතු සක්ඛානගාමේ ජනපදේ ලුම්බිනේ තේනම්මතුත්තා අතිරිව කල්ය රූපා රත් උතුම් රත්නයක් බඳු කවර කෙනෙකුටවත් සමාන කළ නොහැකි ඒ බෝධිසත්වයන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ ශාක්‍ය ජනපදයේ ලුම්බිනි කියන උයනේදී උත්පත්ති ලැබුණා. බොහෝ දෙනාට හිතසුව පිණිස මේ බෝධිසත්වයන් වහන්සේ මනුලව උත්පත්ති ලැබුණා. ඒ නිසා තමයි අපි සතුටු වෙන්නේ කියලා මේ දෙවියෝ අසිත තාපසයාට කිව්වා. තාපසයා කෙලින්ම රජගෙදරට ඇවිල්ලා රජුරවන්ට කිව්වකෝ උපන් දරුවා මටත් පෙන්වන්න කියලා. ඒ දරුවා ගෙනල්ලා රජුරෝ මේ අසිත තාපසයාට පෙන්වුවා. අසිත තාපසයා ත්‍රිවේදයේ පරදරට ගිය මහා උගතේ බැලුවා මේ කුමාරයාගේ අංග ලක්ෂණ බැලුවහම මේ ලෝකේටම උත්තම පුරුෂයෙක් වෙනවා මේ කුමාරය ඒ පමණක් නෙමෙයි මේ කුමාරය අනාගතයේදී ලෝතර බුද්ධත්වයටපත් වෙනවා බොහොම සතුටු වුණා මේ අසිත තාපසයා. ඊළඟට බැලුවා තමන්ට මේ කාලය වෙනතුරු ජීවත් වෙන්න පුළුවන්ද කියලා ජීවත් වෙන්න බෑ. ඒ ගැන කනගාටුවටපත් වුණා. ඉතින් රජුරෝ ඇහුවා මොකද ආචාර්යනි කුමාරයාට විපතක්වත් තියෙනවද කියලා. ඉතින් මේ අසිත තාපසයා විස්තරේ කිව්වා. සම්බෝධියංගං පසිස්සතායං කුමාරෝ සෝධම්ම චක්කං පරම විසුද්ධ දාස්සී වත්තිස්සතායන් බහුජනහිතානුකම්පේ විත්තාරිකස්ස භවින්සති බ්‍රහ්මචාරියං මේ කුමාරයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි අනාගතයේදී බොහෝ ජනයාට හිත පිණිස ධම්සක් පවත්වනවා. ධම්සක් කියන්නේ ධර්ම චක්‍ර සූත්‍රයේ පමණක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේ කුමාරය අනාගතයේදී පරම විසුද්ධියෙන් යුක්ත ලෝතර බුද්ධත්වයට පත් වෙලා ධර්මයේ දේශනා කරන බොහෝ ජනාට හිතානුකම්පීව මේ විදිහට ධර්ම දේශනා කරනවා. උන්වහන්සේගේ ශාසනය ලොව පැතිරී යනවා කියලා මේ අසිත තාපසයා රජුරවන්ට ප්‍රකාශ කළා. මේ ප්‍රකාශය කරලා අසිත තාපසයා කෙලින්ම ගියා තමන්ගේ නැගණියගේ ගෙදරට. නැගණියගේ ඉන්නම නාලක කියලා දරුවෙක්. මේ නාලක දරුවා කැඳවලා ඒ දරුවාට අවවාද කළා මේ විදිහට ඔබ මේ සිද්ධාර්ථ කුමාරයා අනාගතයේදී බුදු වෙනම උන්වහන්සේ වෙනුවෙන් අදම මහාන වෙන්නට ඕන. තාපස ප්‍රෝජ්ජාවෙන් පැවිදි වෙන්නට ඕන. නගණියත් එක්ක කතා කළා කුමරු කැමති කරගත්තා නාලක කුමාරයා. ඔහු අතීතයේ ඉඳලා මේ ප්‍රතිපදාවටම පාරමිතා පුරාගෙන ආපු කෙනෙක් ඒ නිසා මේ වචනේ කියනකොටම කැමති එහෙම කියලා මේ අසිත තාපසයා නාලක කුමරුට ප්‍රකාශ කරනවා බුද්ධෝති ഘോഷං යද පරතෝ සුනාසී සම්බෝධිපත්ත විවරති ධම්මමග්ගං ගන්තානතත් සමයං පරිපුත්ථියානෝ චරස්සු තස්මින් භගවති බ්‍රහ්මචාරියං දරුව ඔබට යම් දවසක ලෞතර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලායි කියලා අසන්නට ලැබුණාම මේ ආරංචිය ලැබුණාම ඒ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා ධර්ම මාර්ගයේ විවෘත කරලා තියෙනම නිවන් මඟ විවෘත කරනවා තියෙනවා කියලා ඔබට මේ ආරංචිය ලැබුණාම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමු වෙලා උන්වහන්සේගෙන් ධර්මය ගැන ਵਿਚාරන්න. එහෙම ਵਿਚාරලා ඒ බුදුරජාණන් වහන්සේ සමීපයේදී මහණදම් පුරන්න බ්‍රහ්මචර්යාව පුරන්න කියලා හිතන් මේ නාලක කුමාරයාට අසිත තාපසයා අවවාද කළා. මේ අනුම මේ නාලක කුමරු එදිනම වාගේ ඉරිසි ප්‍රවෘජ්ජාවෙන් පැවිදි වුණා අපේ බුදුරජාණන් වහන්සේ උදෙසා අපේ අටුවාවල තියෙනම අවුරුදු 7කට ඉස්සෙල්ලා සුද්ධාවාස බඹලව බ්‍රහ්මයේක් මනුස්ස ලෝකේ සැරිසරමින් අවවල්පි මතක් ගියාට පස්සේ මෙහෙම බුදු කෙනෙක් ලෝ පහළ වෙනම ඒ උන්වහන්සේගේ ශාසනයේදී එක්තරා භික්ෂුවක් මේ මෝනීය වත කියන දුර්ලභ ප්‍රතිපදාවක් විමසනමක් ඉතින් මේක මහජනයා අතර පැවතුණා. නැතිලා ගියේ නැහැ. પરම්පරාවට පැවතුණා. දැන් බුදුරජාණන් වහන්සේත් ලොව පහළ වෙලා මංගල ධර්ම දේශනා ඒ මංගල ධර්ම දේශනාව කරලා දවස් 7කට පස්සේ තමයි මේ නාලක තවුසාට බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා කියන ආරංචිය ලැබුණා. ඉතින් සිද්ධාර්ථ කුමාරයා උපදිනකොටම මේ නාලක කුමරුට අවුරුදු 15ක් 20ක් වුණා නම් දැන් 50ක් 55ක් වාගේ වයසක් වෙන්නට ඕන. එහෙම ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවා. මිනිස්සය, දෙවියන්, බ්‍රහ්මය කෝටි ප්‍රකෝටි ගණන් මේ බුද්ධ ශාසනයකදී සිදුවෙන එකම සිද්ධිය. දැක බලා ගැනීම. ආයිතින් මේ නාලක තාපසයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඳලා අහනවා අඤ්ඤාතමේතං වචනං අසිතස්ස යථාතතං තන්තං ගෝතම පුච්ඡාමි සබ්බ ධම්මාන පාරගං ගෞතම බුදු පියාණන් වහන්සේ මගේ මාමණ්ඩිය වූ අසිත තාපසයා එදා මට ප්‍රකාශ කළා මේ සිද්ධාර්ථ කුමාරයා අනාගතයේදී ලෞතර බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒක අද සැබෑ වෙලා තියෙනවා. සියලු ධර්මයන්ගේ පරතරට ගියා වූ ඔබ වහන්සේගෙන් මම මේ කාරණයක් විමසන්න තමයි බලාපොරොත්තු. ඒකට මට පිළිතුරු දෙන්න. ඊළඟට අහනවා අනගාරයෝපේතත්ස වික්කාචාරියං දෙගින් සතෝ මුනි පබ්බරෝ හිමේ පුත්ථ මොණියං උත්තමං පදං පැවිදි වීමෙන් අනගාരിക බවට පත් වෙලා ආර්යයන් වහන්සේලා පුරුදු පුහුණු කළ භික්ෂාවේ හැසිරෙන මට භාග්‍යතුන් වහන්සේ මේ මෝනීය ප්‍රතිපදාව දේශනා කරන සේක්වා මුනි බවටපත් කරන ධර්ම තමයි මෝනීය ප්‍රතිපදා කියලා කියන්නේ උතුම් ඥානය ලබා දෙන මුනි භාවයටපත් කරන ප්‍රතිපදාව තමයි මේ මෝනීය ප්‍රතිපදා ඒක මට කියා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඊළඟට දිගටම බුදුරජාණන් වහන්සේ මේ මොණීය ප්‍රතිපදාව දේශනා කරන්නට පටන් මොණියං තේ උපං නිත්සං දුක්ඛාරං දුරාභි සම්භවං හන්දතේනං පවක්ඛාමි සන්තම්භස්සු දල්හෝ බව නාලකය ඔබට ඊටාම දුෂ්කර වූ ලබන්න අපහසුම වූ පිළිපදින්නටත් ඊටාම දුෂ්කර වූ මෝනීය ප්‍රතිපදාව මම ප්‍රකාශ කරනවා. ඔබ දැඩි පරාක්‍රමයෙන් ස්ථිර අදිෂ්ඨාණයෙන් මේ ප්‍රතිපදාව පුරන්නට ඕන. මේ ප්‍රතිපදාවේ විශේෂත්වය තමයි ප්‍රතග්ජන කාලයේ ඉඳලම කෙලස් ඇති කරගන්නේ නැතුව වාසය කරන්නට මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. උන්වහන්සේ කල්ප ලක්ෂයක් පාරමී ධම්මම් පිරුවා ඒ පාරමී බලයෙන් ඒවා ඒ හැටියටම සිදු කෙරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කොහොමද මේ මෝනීය ප්‍රතිපදාව පුරන තනත්තා ගමට ගියාම හැසිරෙන්නේ සමාන භාගං කුබ්බේත ගාමියක් කුට්ඨ වන්දිතං මනෝ පදෝ සංරක්ඛේය සන්ත අනුන්නත චාරේ නාලකය ඔබ ගමට ගියහම ඔබට සමහර උදවිය බොහෝම ගෞරව භක්තියෙන් වඳින්න පුදන්න පුළුවන් සමහර උදවිය ඔබට නිග්‍රහ කරන්න දොස් කියන්න බනින්න පුළුවන් මේ දෙකේදීම ඔබ සමතාවයෙන් යුක්ත වෙන්නට තමන්ට වඳින බුදනාය කෙරෙහි උදම් වෙන්න ආශාව ඒව ඇති කරගන්නටත් බෑ තමන්ට දෝෂාරෝපණය කරන අය කෙරෙහි හිත දූෂ්‍ය කරගන්නටත් බෑ. දැන් අපට නම් ආශාම තරවාගේ දෙයක් ආවොත් එයා මෙනෙහි කරලා අයින් කරන්න පුළුවන්. මේ නාලක තෙරුන්ට එහෙම බෑ. ඇති නොවෙන්නම ආරක්ෂා වෙන්නට. ගමට ගියාම කවුරු හරි වැඳුම් පෙඳුම් කළත් එයා කෙරෙහි උදුම් උදම් වෙන්නේ නැහැ. මට වඳිනවා කියලා. ඊළඟට Tamanට දෝෂාරෝපණය කළත් මට දොස් කියනවා කියලා හිත දෝෂ්‍ය කරගන්නේ නැහැ. සමාන භාගංග සමානත්වයෙන් හිත පවත්ත ගන්නව නැ කියලා මේ ගමට ගියාම හැසිරෙන හැටි මුලින්ම දේශනා ඊළඟට වනයට ගියාම ඇසිරෙන හැටි. මේ මොහොනේ ප්‍රතිපදාව පුරන තැනත්තා. උච්චාවාචානිච්ඡාරන්ති දායේ අග්ගේ සිකූපමා නාරියෝ මුනිං පලෝභෙන්ති तासु तं मा පලෝභයං ආරණ්‍යේ ඉෂ්ඨ අනිෂ්ඨ වශයෙන් නොඑක ආකාර අරමුණු අස්කන්නාදාදී දොරටු වලට හමු වෙනවා. ඒවා ඉතින් අර අනුදහන ආරතයෙන් ගිනි සිලිබඳි. එහෙම නැන්නා වනාන්තරයක් ගෙන ගත්තාම පුංචි පුංචි ගිනිසෙලු, ලොකු ලොකු ගිනිසෙලු, කහ පාට, රතු පාට, නිල් පාට විවිධාකාරයව මතුවේ. ඒ වගේ මහා රන්නේ නොයෙක් අරමුණු තියෙනවා. සිංහ, ව්‍යාග්‍ර, මනුෂ්‍ය, අමනුෂ්‍ය, මල්, දළු, පක්ෂී ආදී විවිධ අරමුණු හමු වෙනවා. පක්ෂීන් මිහිරි නාද කරනම, මල් පිපිලා සුවඳ හමනම මේ ආගේ විවිධ අරමුණු තියෙනවා. ඒ වගේම දර කැඩීමට ගිය ගැහණු මේ ඉන්න මේ භික්ෂුව දැකලා හුදකලාවෙන්න භික්ෂුව දැකලා සිනහවෙන් කතාවෙන් හැඬීමෙන් අඩනිරුවතින් විවිධ මායම් වලින් කොළඹවා ගන්න සූදානම් සූදානම් වෙන්නට පුළුවන් මේ මොනම අරමුණකින්වත් අස්කන්නාසාදියට ඉදිරිපත් වෙන මොනම අරමුණකින්වත් ඒ තමාව පෙළඹවීමට හදන ස්ත්‍රී මායම්මාදී මනෝමෙහකින්වත් සිත කලඹගන්නේ නැතුව ඊටාම හොඳින් සමතාවයෙන් පවත්වා ගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා විරතෝ මේතෝ නා ධම්මා දිත්තාකාමේ පරෝවාරේ අවිරුද්ධෝ අසාරත්ත පානේසු තස ථාවරේ යතහං තථායේතේ යතහායේතේ තථාහං අත්තානං උපමං කත්තා නහනේයන ඝාතේ මේ ඝාතා දෙකෙන් බුදුරජාණන් වහන්සේ නාලක තෙරන්ට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයන් ඉන්ද්‍රිය සංවර සීලයන් දේශනා කර වදාළා මෛතුණෙන් වැළකීලා උස්පාත් සේරම සුන්දරෝද අසුන්දරෝද කාමයන් ප්‍රහාණය කරලා විරුද්ධ අවිරුද්ධ සත්‍යයන් කෙරෙහි සමතාවයෙන් යුක්තව මම සැපත කැමති මේ අනෙක් සත්‍යෝ සැපට කැමති මම දුකට අකමැති මේ අනෙක් සත්‍ය දුකට අකමැති මේ විදිහට තමන් උපමා කරලා හිටන් මෛතුන සේවයෙන් කාමයන්ගෙන් වැළකීලා කිසිදු සතෙකුට හිරිහරයක් උපද්දරවයක් නොකර සතෙක් මරන්නේ නැතුව මේ විදිහට පිළිපදින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ ගාථා දෙකෙන් බුදුරජාණන් වහන්සේ නාලක තෙරුන් වහන්සේට ප්‍රාතිමෝක්ඛ සංවර සීලයත් ඉන්ද්‍රිය සංවර සීලයත් දේශනා කළා බිනු. සිතායච්ඡං ච ලෝභංච යත්ථ සත්තෝ පුතුජ්ජාන චක්ඛුමා පටිපඤ්ඤේය තරේය නරකා ප්‍රතග්ජනයා සිවුර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ සඳහා ආශාව ඇති කරනවා. ඊළඟට ලබාගත් දේ පිළිබඳවත් ඇලීම ඇති කරනවා. මේ ඉච්ඡා ලෝභ දෙක අත්හැර දාලා පිරිසිදු ආජීවයක් පවත්වන්නට ඕන. පිරවීමට දුෂ්කර වූ අර්ථයෙන් මිත්‍යා ආජීවයට හේතු වන ප්‍රත්‍ය තණ්හාව නැමැති නරකය තරණය කරන්න මේ සිව්පසේ පිළිබඳව ඒ ගුණ වලින් යුක්ත වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මෙයින් නාලක තෙරන්ට ආජීව පාරිශුද්ධ ශීලය දේශනා කළා. උනුදරමිතාහාරෝ අප්පිච්ඡන්ත ආලෝලුපෝ සවේච්ඡාය නිච්ඡාත අනිච්ඡෝ හෝති නිබ්බුතෝ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් වදාරන්නේ මේකයි මේ බත් මත ඇති වෙලා තීන මිද්දේ පහළ වීමට ඉඩ නොතබා මඳක් අණුවෙන් දානේ වළඳන්නට ඕන. හතර පහ පිටක් වළඳන්න ඉතිරි වෙන්න තියෙද්දී පෑන් වළඳලා වළඳීම අවසන් කරන්න ඕන. ඌණු දොරෝ කියන්නේ ඒකයි. එවම මම මේ දානේ වළඳන්නේ කෙලිසෙල්ලම් පිණිස මදේ පිණිස නෙමෙයි මගේ මේ ජීවිතයේ පවත්වා ගැනීමට මහානදම් පිරීමට කියලා මිතාහාර වෙන්නට නුවණින් සලකා ඒ ආහාරයේ වළඳන්නට ඒ වගේම තව තියෙනවා මෙතන අල්පේච්ඡතා හතරක් චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසේ පිළිබඳව අල්පේච්ඡතාවෙන් යුක්ත වෙන්න ඕන. ආශාව අඩු කරගන්නට අප්ප කියන ශබ්දයෙන් තණ්හාව නැති කියන අර්ථයත් වෙනවා අඩු කියන අර්ථයත්. මෙතෙන්දී අදහස් කරන්නේ තණ්හාව අඩු කියන එකයි. චේවර පින්නපාත සේනාසන දිලානම් ප්‍රත්‍යේ කියන මේ සිවපදයේ පිළිබඳව අල්පේච්ඡතාවයෙන් යුක්ත වෙන. ඒ වගේම ඔබ දැන් දුතාංග රකින්නම රකින්නට ඕන මම දුතාංග රකින්න කෙනෙක් කියලා අනික් අය දැනගනිත්වා යන මානය අතහර දමලා හිටන් දුතාංග අල්පේච්ඡතාවයෙන්ද යුක්ත වෙන්නට ඕන. ඒ වගේම බහුශ්‍රත අල්පේච්ඡතාවය හොඳට මට දැනුවගත්කම තියෙනම මම හොඳ දැනුවගතෙක් කියලා අනික් අය දැනගනිත්වා කියන මේ මානයෙන් උදම් මේම අතහැර දමලා බහුශ්‍රත අල්පේච්ඡතාවෙන්ද යුක්ත වෙන්න තමන් ධර්මය අවබෝධ කරලා තියෙනවා මාර්ගඵල ධර්ම මම ධර්මාබෝධය කරගෙන ඉන්නම කියලා මේ අනික් අය දැනගනිත්වා කියන මානය අතහැරලා හිටන් අධිගම අල්පේච්ඡතාවෙන්ද යුක්ත වන්නට ඕන තණ්හාවෙන් උපදින ලොල් බව දුර කරලා හිතන් සත්‍යව සාපිපාසයෙන් පෙළෙන්නා වාගේ ආසාවෙන් සෑමෙක් සෑහීමකටපත් වෙන්නේ නැහැ ඒ ආශාව හැවත් ඉච්ඡාව ප්‍රහාණය කරලා අනිත්‍යා බවටපත් වෙන්නට ඕන එසේපත් වීමෙන් සියලු කෙලෙස් ප්‍රහාණය කොට නිවීමට යන්නට පුළුවන්. මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ නාලක තෙරන්ට රහත් බව දක්වා ප්‍රතිපදාව දේශනා කළා කියනවා. ඊළඟට වදාරනම සපින්ද චාරං චාරිත්තා වනන්තම විහාරයේ උපට්ඨිතරක්ඛමූලත්මින් ආසනුපගත මුනි මේ මොණේ වත පුරණ භික්ෂුව ගිහි සමාජයෙන් ඈත් වෙලා වනයේට පිවිසෙන්නට ඕන. පින්නපාත කරගෙන තමන් ඉන්න වනාන්තරයට ඇති වෙලා ඉන්න ඕන. ගසක් මුල වැඩ ඉඳීමෙන් දානේ ටික වළඳන්න ඕන ආදී විස්තරයක් මෙතනින් බුදුරජාණන් වහන්සේ වදාළේ. මේ ගාථාවෙන් නාලක තෙරුන් වහන්සේට සියලුම දුතාංග පිළිබඳව විස්තර කර දුන්න වෙන. සජහාන පාසුතෝ දීරෝ වනන්තේ රාමිතෝ සියා ජායේත රුක්ක මූලස්මින් අත්තානමබිතෝසයං ඒ මොණිය මත පුරණ භික්ෂුව නූපන් ධාන සමාපatti උපදවාගෙන ආවජ්ජනාදී වශයෙන් හොඳට ප්‍රගුණ කරගෙන ගමෙහි ඇලී වාසය කරන්නට ඕන. වෘක්ෂ මූලයකට පැමිණලා ධාන පමනක් නොව ලෝකෝත්තර ධාන කියන ඵල සමාපatti සුවයෙන්ද වාසය කරන්නට ඕන කියන එකයි මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා තතෝ රත්ත්‍යා විවාසනේ ගමන්තම විහාරයේ අව්වානං බිනන්දේය අභිහාරංච ගාමතෝ මේ විදිහට වනයේ ධාන සමාපත්තියෙන් වැඩ ඉන්න මේ මොණේය ප්‍රතිපදා පුරණ භික්ෂුව පසුවදා එළි වුණාට පස්සේ ගමට පිණ්ඩපාත වඩින්නට ඕන. පිණ්ඩපාත වැඩියහම අනේ ස්වාමීනි අපේ ගෙදරට වඩින්න අපි දාන පිළිගන්නනවා කියලා ආරාධනා කළාට එහෙම පිළිගන්නට බෑ. ඊළඟට ගමේ උදවිය දාණය සකස් කරගෙන ආවිල්ලා වට වෙලා හිටන් පින්දපාත වැඩිය භික්ෂුන් වහන්සේලට දානේ පූජා කළත් එහෙම පිළිගන්නත් බලෙන්ම කළොත් කරන්න දෙයක් නැහැ එහෙම නැත්නම් ඒ කිසිවක් පිළිගන්නේ නැතුව ගෙන්ගෙට දුප්පත් දේවල් පොහොසත් දේවල් හැම දේ ගෙන්ගෙටම යමින් පින්දපාත කරමින් ජීවිතේ පවත්වන්නට ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කර වදාළා නමුනි මාගාම මාගම්ම කුලේසු සාසාචාරේ ඝාසේසනං තින්න කතු නවාචං පායුතං භානේ මේ මොණීය ප්‍රතිපදාව පුරන භික්ෂුව ගමට වැඩියාම ඒ ගමේ Tamanට දානමාන දෙන දායක දායකාවන් සමග කතාබස් කරන්නට ඔවුන් සංග සතුටු සාමිතේ කතා කරන්න සම්බන්ධ කරන්න වෙන්න ඒවට යන්නට බෑ. ගොළුෙක්මින් ඇසිරෙන් තමන්ගේ දානේ පමණක් පිළි අරගෙන ආපහු තමන් වැඩ ඉන්න තැනට සංවර සීලීව කතා බහෙන් තොරව වඩින්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා අලත්තං යාදීදං සාදු නාලත්තං කුසලං ඉති උභේනේව සෝතාදී දුක්ඛං ව උපනිවත්තති ගමට පින්ඩපාත වැඩියහම අමහරීට පින්ඩපාත ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් ලැබුණත් බොහොම හොඳයි කියලා සතුටු වෙන්නට ඕන නොලැබුණත් බොහොම හොඳයි කියලා සතුටු වෙන්නට ලැබුණා කියලා උදම් වෙන්නටවත් නොලැබුණා කියලා හිත නරක කරගන්නටවත් ඒ දෙකම කරන්නට බෑ. ලැබුණත් එකයි නොලැබුණත් එකයි. දැන් කවුරු හරි පළතුරු කඩන්නට ගහක් ළඟට ගියාම ගහේ පළතුරු නැත්නම් ආපහු එනවා මිසක් ගහට ශාප කරන්නේ නැහැ. ගහට දොස්පරස් කියන්නේ නැහැ. ඒ වගේ රුක්ඛං උපනිවත්තති කියලා වදාළ ඒකයි. ලැබුණත් එකයි නොලැබුණත් එකයි. ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි. මේ දෙකටම සාධිගුණයෙන් යුක්තව ගමේ හැසිරෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. සපත්ත පාණී විචරන්තෝ අමෝග මූග සම්මතෝ අප්පං දානං නහිරේය දාතරං නාව ජානීය මේ මොණය ප්‍රතිපදා පුරණ භික්ෂුව පාත්‍රය අතින්ගෙන ගොළු නොවුවේම ගොළුෙක්මින් ගමේ හැසිරෙන්නට ඕන ඒ වගේම දානයේ සුළුයයි සුළු ප්‍රමාණයක් ලැබෙනවා නම් ඒක හෙලා දකින්නට බෑ. දන් දෙන තැනත්තාට මොනම ආකාරයකින්වත් නරක සිතක්, අවමන් කිරීමේ සිතක් පහළ කරගන්නේ නැතුව වාසේව කරන්නට ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ නාලක තෙරුන්ට ආවාද කළා. උච්චාවචායේ පාටේ පාදා සමනේන පකාසිතා නපාරං දිගුණං යන්ති නයිදං ඒක ගුණං මුතං මේ යටකී ආකාරයට ප්‍රත්‍ය ආදී හැලෙන්නේ නැතුව මෝණයේ ප්‍රතිපදා පුරන භික්ෂුව ඒ ප්‍රතිපදාව පුරන්නට මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපදාම සාරයකට තියෙනවා බුදුරජාණන් වහන්සේ විසින් හීන ප්‍රණීත මධ්‍යම ආදි වශයෙන් උත්පහස් වූ ප්‍රතිපදා දේශනා කරලා තියෙනවා එහෙම දේශනා කරලා තිබෙද්දි එක් මගකින් දෙවරක් නිවනට නොපැමිණෙන ඒ කියන්නේ සෝ දෙවරක් සෝවාන් වෙන්නේ එහෙම නෑ එකවරයි සෝවාන් ඒ වගේම එක් වරකින් පමණ නිවනට පැමිණීම මුකුත් රහත් වීමකුත් නැහැ. එක් මාර්ග ඥානයකින් පමණක් සියලු කෙලෙස් ප්‍රහාණය කිරීමට නොහැකි. ඒ නිසා නපාරං දිගුණං යන්ති නයිදං ඒක ගුණං මුතං කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක තේරුම එක ඥානයකින් රහත් වෙන්න බෑ ඥාන හතරක් ඕන. ඒ වගේම <clears throat> මේ නිර්වාණ අවබෝධය කියන එක ප්‍රතිපදායෙන්ම පැමිණියාම එක මඟකින් දෙවරක් යන්නේ නැහැ. දැන් සෝවාන් වීම දෙකක් නැහැ. එක මඟකින් දෙවරක් යන්නෙත් නැහැ. ඒකයි නපාරං දිගුණං යන්ති නයිදං ඒක ගුණං මුතං කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා යස්සච්ච විසතානත්ති හින්නසෝ තස්ස භික්ඛුනෝ කිච්ඡා කිච්ඡප්පාහිනස්ස පරිලාහෝන විඤ්ජති මේ ආකාරයට මේ මෝනීය ප්‍රතිපදාව පුරාගෙන යනකොට ඒ ප්‍රතිපදාවෙන් මේ විසතානම් වූ තණ්හා ඔක්කොම නැතිලා යනවා ප්‍රහාණය වෙලා. ඒ වගේම කුසල අකුසලයන් සේරම ප්‍රහාණය වෙලා මේ විදිහට මේ මොණීය ප්‍රතිපදාව පුරන භික්ෂුව සියලු කුසල අකුසලයන් ප්‍රහාණය කළ බැවින් ඔහුට මොනම ආකාරයකින්වත් කෙලෙස් දැවිල්ලක් ඇති වෙන්නේ නැහැ කියලා මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට වදාරනවා මොණියං තේ උපං නිත්තං කුරධාරූපමෝ භාවේ ජීවායතාලුං ආත්මච උදරේ සංයතසියා බුදුරජාණන් වහන්සේ මේ නාලක ප්‍රතිපදාවේ දුෂ්කරතාවයේ නැවතත් නාලකතරුන්ට ප්‍රකාශ කරනවා. නාලකය ඔබට මෝනීය ප්‍රතිපදාව ප්‍රකාශ කරනවා. මේ මෝනීය ප්‍රතිපදාවට පිළිපන් භික්ෂුව ඒ දලිපිහි මුවාත උපමා කොට සිව්පස පරිභෝගේ කරන්නට. ඒ දලිපිහි මුවාතේ පැණිතවරිලා කියනවා. මේක ලෙවකන තනත්තා තාම ප්‍රවේශමින් කලේ නැතිනම් දිව කැපෙනවා. ඒ වගේ ඊටාම ප්‍රවේශමින් පරීක්ෂාකාරීව තමන්ට ධාර්මිකව ලැබෙන සිව්පසේ උගත් පරිභෝග කිරීමේදී මොනම ආකාරයකින්වත් කෙලස් නූපදින හැටියට ආරක්ෂා වෙන්නට ඔය චේවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මේ සිව්පසය බොහොම කෙලස් ඇති වෙන කරුණ බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා ඒ සිව්පසේ පරිභෝග කරන්නට ඕන තමන්ට ධාර්මිකව ලැබිච්ච දෙයක් වුණත් අර දැලපිහි මුවාතේ ගාන ලද පැණි ඊටාම ප්‍රවේශයෙන් ලෙව කන්නවා බොහොම ප්‍රවේශයෙන් ලෙම කෑවේ නැතිනම් දිව කැපෙනවා ඒ වගේ තමන්ට ධාර්මිකව ලැබිච්ච සිව්පසේ වුණත් ඊටාම සිහිනුවණින් පරිභෝග කරමින් කෙලස් නූපදින හැටියට ආරක්ෂා වෙන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ නාලක තෙරුන්ට දේශනා කරනවා. ඒ වගේම දිවෙන් තොල හපා රස තෘෂ්ණාව කියන එක මර්ධනය කරන්නට වැරදි මාර්ග වලින් ලැබෙන සිව්පසය මේ මොණීය ප්‍රතිපදාවට සුදුසු නැහැ. ඒ නිසා දෙවෙන් 12 හපා තණ්හාව දුරු කරමින් වැරදි මාර්ගවලින් ලැබෙන සිව්පසය පරිභෝග නොකරමින් උද්දරයේ සංයමය ඇති කරගන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළා අලීන චිත්තචසියා නචාපි බහු චින්තයේ නිරාමගන්ධ ආසිත බ්‍රහ්මචාරීය පරායනෝ නිතරම කුසල ධර්මයන් වැඩි දියුණු කර ගැනීම පිණිස වීරිය කරමින් නොපසුබට උත්සාහයේ ධර්මයෙන් කුසීතයක් නොවී වාසය කරන්නට ඕන. එහෙම අරන්නේ වාසය කරනකොට නෙයක විතරක ඥාතීන් පිළිබඳව කාම විතරක ආදී එන්නට පුළුවන්. ඒවට එන්න නොදී තමන්ගේ මනස හිතා හොඳින් ආරක්ෂා කරන්නට ඕන. මේ විදිහට හිතා හිත ඊටාම පවිත්‍රව තබා ගනිමින් තණ්හා මාන දෘෂ්ටි ඇතිවීමෙන් භවයේ ඇලෙන්නට යන්නේ නැතුව ශීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශාසන බ්‍රහ්මචර්යාව පිහිට කොටගෙන වාසය කරන්නට ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් නාලක තෙරුන්ට දේශනා කළා ඒකාසනස්සතික්කේත සමනුපාසනත්සච ඒකන්තං මෝනමක්කාතං ඒකෝ වේ අබිරමිත්තේ සතර ඉරියව්වෙම හුදකලා වෙමින් කාය විවේකයේ යලි වාසය කරන්න. ජන සමාදයෙන් ඈත් වෙලා හුදකලාව භාවනා කරමින් වාසය කරන එකට තමයි කාය විවේකී කියන්නේ. එහෙම සතර ඉරියව්වෙම හුදකලාවෙම කාය විවේකයෙන් යුක්තව වාසය කරන්නට ඒ වගේම Tamanට මෙතෙක් කියලා දුන්න මේ භාවනා කර්මස්ථාන බල හිත පිහිටවාගෙන චිත්ත විවේකයක් ඇතුව වාසය කරන්න ඕන. නීවරණයන් ප්‍රහාණය කරලා ප්‍රථම ධානාදී ධාන ලබාගෙන චිත්ත විවේකයක් ඇති කරගන්නට මේ කාය චිත්ත විවේකයයි කියන ඒකත්වය මෝණහෙවත් මොනිභාවය කරන ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා කාය චිත්ත විවේකයෙහි ඇලී වාසය කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කර වඩා අට භාසී දස දිසා සුත්තාදීරාණං නිග්ඝෝසං ධායනං කාමචාගිනං තතෝ හිරින්ච සද්ධං ච භියකුබ්බේත මාමකෝ මේ බුද්ධ ශාසනයකදීම පුරණ එකම ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාම වන මෝණීය ප්‍රතිපදාව පුරණකොට ඒ තනත්තාගේ කීර්ති ഘോഷාව දස දිශාවෙම පැතිරෙන්නට පටන් ගන්නවා. ඒ වස්තුකාම ක්ලේශකාමයන්ගෙන් වෙන් වෙලා ඒවා ඔක්කොම අතහැර දමලා ධානලත් නුවණැතියන්ගෙන් එන කීර්ති ගෝසාව අසලා ඒවට උදම් වෙන්න උඩඟු වෙන්න එහෙම බෑ. එහෙම උදම් වෙන්නේ උඩඟු වෙන්නේ නැතුව මේ මට ලැබෙන කීර්ති ප්‍රසංසා මේ නෛර්යානික ප්‍රතිපදාව නෛර්යානික බුද්ධ ශාසනය නිසා ලැබෙනේවයි කියලා කල්පනාවට අරගෙන ලැජ්ජාවත් ශ්‍රද්ධාවත් උපදවාගෙන තව තවත් වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන්ම පුරමින් වාසය කරන්නට ඕන මෙන්න මේ ආකාරයට කළාම තමයි මගේ ශ්‍රාවකයෙක් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ මොණීය ප්‍රතිපදාව පුරනකොට මේ වගේ භික්ෂුවක් මේ වගේ දුෂ්කර ප්‍රතිපදාවක් පුරනවා කියලා ඥානලාභීන් අතර නුවණැතියන් අතර බොහෝම කීර්ති ഘോഷාව පැතිරෙන්නට පුළුවන්. ඒවට උඩඟු නැවි මේ ලැබෙන කීර්ති ഘോഷාව සාධාරණ එක. ධර්මයේ නිසා නායරික නායරියානික ප්‍රතිපදාව නිසා ලැබෙන එකක් කියලා ඒ පිළිබඳව අද්ධාව ලැජ්ජාව ඇති කරගෙන වැඩි වැඩියෙන් ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නට ඕන මෙහෙම කළාම තමයි මගේ ශ්‍රාවකයෙක් වෙන්නේ මේ නාලක ප්‍රතිපදාව මොණීය ප්‍රතිපදාව සම්පූර්ණ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තංනාදී විජානාථ සබ්බේසු පාදරේසු ච සනන්තායන්ති කුත්සම්භා තුන්හියාති මහෝදදී ඒ දීර්යංගේ කීර්ති ගෝසාවාසා උඩඟු නවිය යුතුයයි යන කාරණය පිළිබඳව මේ ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ නිදර්ශනයක් දක්වනවා. ගංගා ඇලවේලි දියාලි ආදී නිදර්ශනයක්. ඇලවේලි දියාලි කුඩා දියපාරවල් නාද කරමින් ගලාගෙන යනවා. දැන් කඳු වලින් වැටෙන දියපාරවල් ඈතට ඇහෙනවා නාද කරමින් තමයි මේව ගලාගෙන යන්නේ. නමුත් මහා ගංගාවට වැටුනහම මහා ගඟ ඊටාම නිස්සද්දව ගලා බසිනවා. නිහඬව ගලා බසිනවා. ඒ නිහඬව ගලා බසින මහා ගංගාවමෙන් උඩඟු නොවේ මේ මෝනීය ප්‍රතිපදාව පුරන්නට ඕන තමන්ට ලැබෙන කීර්ති ප්‍රශංසාව මේ ප්‍රතිපදාවේ තිබෙන නෛර්යානික ගුණයක් කියලා හිතලා ලැජ්ජාව ශ්‍රද්ධාව උපදවාගෙන තව තවත් ප්‍රතිපදා පුරන්නට ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ මේ නාලක තෙරුන් උනන්දු කරනවා යදුනකං තං සනති යං පුරං සම්තමේවතං අඩ්ඩකුම්භූපමෝ බාලෝ රහද පුරව පණ්ඩිතෝ යමක උනද ඒක නද දෙනවා හඬනවා යමක් පිරුණේද ඒක නද දෙන්නේ නැහැ. දැන් කලගෙඩියක වතුර අඩු නම් ඒක නද දෙනවා, හඬ දෙනවා. කලගෙඩියේ වතුර පිරීලා තියෙනවා නම් හෙල්ලුවට නද දෙන්නේ නැහැ. ශාන්ත වෙනවා. මේ ගුණධහමෙන් තොර බාලයා අර දිය නොපිරුණු කලවට උපමා කළා. අඩක් පිරුණු කලය සෙලවෙන්න වගේ මේ බාලය අඩු සුළු දෙයකින් පවා උදම් වෙනම උඩඟු බවට පත් වෙනවා. පඬිතයා එහෙම නෙමේ රාග පූර්ව පඬිතු මහා විශාල විලක් තියෙනවා සුලඟ හමන්නේ නැති තැනක ඒ පිරුණු දියවිල කිසිම සද්දයක් නැහැ. බොහොම නිසංසලයි සාන්තයි. ඒ වගේ මේ මෝනීය ප්‍රතිපදාව පුරණ තනත්තා ඊතා ශාන්තව නිහඬව හැසිරෙන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කර වදාළා. යං සමානෝ බාහෝ භාසති උපේතං අත්ථ සංහිතං ඥානං සෝ ධම්මං දේසේති ඥානං සෝ බාහෝ භාසති ඒ බුදුරජාණන් වහන්සේ නැමැති ශ්‍රමණයා අරතයෙන් ධර්මයෙන් යුක්ත හිත වැඩ සැලසෙන ධර්මයේ බොහෝ සෙයින් දේශනා කරනවා. උඩඟු කමින් හෝ වෙනත් හේතුවකින් නෙමෙයි දැනගෙන අවබෝධ කරගෙනම තමයි මේ ධර්ම දේශනා කරන්නේ. භවභානිත්වයෙන් යුතුව නෙවේ. සත්‍යයෙන්ට හිත වැඩ සැලසෙන ධර්ම බොහෝ කොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ගාථාවෙන් අදහස් කරන්නේ ඒකයි. යෝච ධම්මං සමං යුත්තා ඥානං නමහු භාසති සමුනිමෝන මරහති සමුනිමෝන මද්දගා මෙසේ බුදුරජාණන් වහන්සේ සරුවඥතා ඥාණයට පැමිණ ධර්ම අවබෝධ කොට ගෙන බෙහෙවින් ධර්ම දේශනා කරනවා. ලෝභාදී කෙලෙස් බිඳීමට තමත් ඒ නිබ්බේද භාගිය කියන නුවණින් ඒ ධර්මයේ අවබෝධ කරගෙන මනාකොට සිත රැකගෙන යම් භාසිතයක් සත්‍යයන්ගේ හිතසුව පිණිස නොපවදීද එය බොහෝ කොට නොකියයිද මේ බඳු ආකාරයට පිළිපදින ඔහු මොණීය ප්‍රතිපදාවට සුදුසු වෙනවා කියන එකයි මේ අවසාන ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ තනත්තා මෙතෙක් කියන ලද මේ ප්‍රතිපදාව පුරන තනත්තා මොණීය ප්‍රතිපදාවට සුදුසු කෙනෙක් වෙනවා ඒ වගේම රහත් බවට පත්වීමට සුදුසු කෙනෙක් වෙනම කියලා බුදුරජාණන් වහන්සේ මේ අවසාන ගාථාවෙන් වදාළා. මෙතන ගාථා 25ක් කියමුණා මේ ගාථා 25ෙන්ම මෝණීය ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපිට කාලය ඉඩ දෙන්නේ නැති නිසා බොහෝසෙන් ඒ ගාථාවල අර්ථය පමණක් කියවා මිසක් විස්තර කරන්නට කාලය ලැබුණේ නැහැ. කොහොම වුණත් මේ කාල සීමාව තුළ සම්පූර්ණයෙන්ම මෝනීය ප්‍රතිපදාවට ආйти ගාථා සේරම කියලා හිතන් විස්තර කරලා දුන්නා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ නාලක තෙරුන්ට මෝණීය ප්‍රතිපදාව දේශනා කළා. ඉතින් මේ මෝණීය ප්‍රතිපදාව අහලා නාලක තෙරණුව තුන් තැනක අල්පේච්ඡතාවයට පැමුණා. දර්ශනයෙහි ශ්‍රවණයෙහි උච්චාවෙහි කියන මේ කරුණ මෙසේ සිදුවෙන්නේ උන්වහන්සේ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා පුරාගෙන ආපු උත්තමයි ඒ නිසා මේවා මේ ආකාරයටම සිදු වෙනවා දර්ශනයේ අල්පේච්ඡතාවය උන්වහන්සේ මේ මෝහණීය ප්‍රතිපදාව අහලා අවසානයේ සතුටු වෙලා භාග්‍යතුන් වහන්සේට වැඳලා වණේට පිවිසුණා. අනේ මට නැවත වාරයක් භාග්‍යතුන් වහන්සේ දකින්නට ඇතනම් කියලා ආශාවක් ලොල් බවක් නැවත මේ නාලක තෙරුන්ට ඇති වුණේ. මේක තමයි දර්ශනීය අල්පේච්ඡතාවය කියන්නේ. පාරමිතා බලයෙන්ම එහෙම වෙන්නේ. ඊළඟට ශ්‍රවණෙහි අල්පේච්ඡතාව අනේ මට නැවත බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්නටත් නම් හොඳයි කියලා ලොල් බවක් ආශාවක් ඉපදුනේ නැහැ මේ නාලක තෙරුණේ මේ ශ්‍රවණෙහි අල්පේච්ඡතාවය ආයි බණහන් නොන කියලා එහෙම කිසිදු කල්පනාවක් මේ නාලක තෙරුන්ට පහළුණේ නැහැ ඊළඟට ප්‍රොච්ඡාවෙහි අල්පේචතා අනේ මට නැවතවරක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ මොහොනීය ප්‍රතිපදාව අහගන්නට ඇත්නම් කියලා මේ ප්‍රශ්න කිරීම පිළිබඳව ලොල් බවක් ආසාවක් මේ නාලක තෙරුන්ට ඇති වුණේ. මේ තුන්තනක අල්පත අල්පේච්ඡතාවයෙන් යුක්තව උන්වහන්සේ මේ මහා දුෂ්කර ප්‍රතිපදාව පිරුවා. කඳු පාමුලකට පැමිණිලා එක වනල හැඹක දෙදිනක් ගත කළේ නෑ මේ තරුණ වහන්සේ. එක් වෘක්ෂ මූලයක දෙදිනක් ගත කළේ නෑ. එක් ගමක දෙදිනක් පින්න පාතේ වැඩියේ නෑ. මෙසේ වනයෙන් වනයට වෘක්ෂ මූලයෙන් වෘක්ෂ මූලයට ගමින් ගමට යමින් ප්‍රතිපදාව පුරා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහලා ඒ අනුවම කටයුතු කළා හිටන් රහත් භාවයට පත් වෙනවා. මේ ප්‍රතිපදාව පුරණ උදවිය මේත ඉස්සර සාසනවලත් පුරලා තියෙනවා උසස් වශයෙන් උත්කෘෂ්ඨ වශයෙන්ම පුරනවා නම් ඒ භික්ෂුවගේ ජීවිත කාලය මාස 7යි. මධ්‍යම වශයෙන් පුරනවා නම් අවුරුදු 7යි. මන්ද වශයෙන් කරනවා නම් අවුරුදු 16ක් වෙනවා. ඉතින් මේ නාලක තෙරණුව උත්කෘෂ්ඨ වශයෙන්ම මේ ප්‍රතිපදාව පිරුවා. ඒ නිසා උන්වහන්සේට ආයු වළඳන්නට ලැබුණේ මාස හතක් විතරයි. ඉතින් බුදුරජාණන් සිද්ධාර්ථ කුමාරයා උපන් දවසේ තමයි උන්වහන්සේ ඉර්ෂි ප්‍රවිද්‍යාවෙන් පැවිදුනේ. අචින් එතකොට අවුරුදු 20ක් වුණා නම් අවුරුදු 55ක් විතර වෙනවා මේ කාලේ හිතනකොට 55ක් 60ක්. උන්වහන්සේ මේ විදිහට මාස 7කින් නාලක ප්‍රතිපදාව පිරුව උත්කෘෂ්ඨ වශයෙන්ම පිරුව. පුරලහිතං බැලුව තමන් වහන්සේගේ ආවේශ අවසාන. ඊළඟට ස්නානය කරලා තුන් සිවුර යඬ පරවාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න දිශාවට හැරී පසඟ පිහිටුවා වැඳලා ඇඳිලි බැඳගෙන හිඟුල් පර්වතය කියන එක අසුර කොට සිටගෙනම උන්වහන්සේ පිරිනිවන් පෑ වදාළා. උන්වහන්සේ පිරිනිවන් පෑ බව දැනගත් භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග එහි වැඩම කොට දේහනේ දේහය ආදායනය කරවලා ධාතුගෙන චෛත්‍යයක් කෙරෙව්වා. ධම්සක් පවතුම් සූත්‍රයේ දේශනා කොට මාස 7යි දින 7ක් ගිය තැන තමයි මේ නාලක තෙරණුව පිරිනුවන් පෑවේ. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ වාර්තාගත වෙලා තියෙන හැටියට පළමුවෙන් පිරිනුවම් පෑ තෙරුන් වහන්සේ නාලක තෙරුන් වහන්සේ කියලා අපට හිතා ගන්නට පුළුවන්. පින්වත්නි මෙතෙක් මේ නාලක ප්‍රතිපදාව මොණීය ප්‍රතිපදාව විස්තර කරමින් ධර්ම දේශනා කළා හැමදෙනාමිතා ශ්‍රද්ධා ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කළා මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගන්නා ලද උදාර කුසල බලය හේතු කොටගෙන හැමදෙනාට මේතා ඉක්මනින් උතුම් අමාමහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව තබා ගන්නවා